1971 අපේ රටේ තරුණ නැගිටීමක් සිද්ධ වුණා අපේ පක්ෂ සම්බන්ධ. ඒකෙදී අපේ අපේ රටේ බොහෝ තරුණ තරුණියන් සමාජ අරමුණක් වෙනුවෙන් ගිල සටන්ගලා දීපිදු. ඒක අපේ සමාජයට තේරුම් ගන්න බැරි වුණා. ඒසාව බොහෝ දෙනා හිතුවා මේ තරුණියන් මොකක් හරි පෙත්තක් ගහලා මත් වෙලා තමයි මේ සටන් කරන්න යන්නේ නැත්තේ කියලා. ඒ කියන්නේ පෞද්ගලික අරමුණ නැතුව පොදු පරමාර්ථයකින් කටයුතු කිරීම කියන එක ධනවාදය ඇතුලේ හිතන්න බැරි එකක්. හැබැයි එහෙම එකක් තියෙනවා. ඒසාව අපි දැනගත්තා සමාජවාදය ඇතුලේ එහෙම එකක් තියෙනවා කියලා. සමාජය ඇතුලේ පාවෙල්ලා ඉන්නවා කියලා අපි දැනගෙන හිටියා. සෝවියට් දේශයට අපි ආදරය කරා. රසෝවිර් දේශය අපේ සිහින දේශය බවට පත් වුණා. සමාජවාදී සිහින දේශය බවට පත් වුණා. හැබැයි එහෙම අපි හිතන් ඉන්න වෙලාවක 1990 අපේ සිහින දේශය කඩාගෙන වැටුණා. අපිට ඇත්තම දුක හිතුණා.